අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා ස්වාමින් වහන්සේ දැන් අපේ පුණ්‍යජීත් මහත්මයා අහපු ප්‍රශ්නයක් ඒ වගේම ස්වාමින් වහන්සේ ඒකට දුන්න උත්තරයත් එක්ක ඊ타ත්ම ප්‍රායෝගික පැත්තකින් වර්තමානයට සම්බන්ධ කරලා ඒ ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න හිතුණා ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳව දැන් මම ජීවත් වෙන්නේ ලංකාවේ. ඒතර ලංකාවේ මේ අවස්ථාවේ පවතිනවා විශේෂ ගැටලු වගේක්. ඒ වගේම ඒවා එන්නෙන්ද වැඩි වෙමින් පවතිනවා. දැන් ස්වාමින් වහන්සේටත් කරන්ට් නැති තත්වයක් දැන් තියෙනවා. ඒ වගේම විදුලි බිල වේගෙන් ඉදිරියට යනවා. ඒ වගේම යන්න එන්න ප්‍රවාහන කටයුතු ඒ වගේ ගොඩාක් දේවල්. ඒවත් එහෙම තියනකොට දැන් මේ ලෞකික සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට ස්වාමින් වහන්සේ අපි ගිහි කට්ටියට කතා කරනකොට ස්වාමින් වහන්සේ ඊ타ත්ම වැදගත් දෙයක් ගැන කතා කරා පෞල් සංස්ථාව පිළිබඳ සැමියා සහ බිරිඳ මෙතෙන්දී ඊ타ත්ම සියුම් තත්වයක් තියෙනවා සැමියා හා බිරිඳ මේ වගේ කාලවල දෙන්නගේ ආශාවන් තේරුම් ගැනීම වෙනස් වෙනකොට මම හොඳට මේ අවස්ථාවේ දකින්නවා ලංකාවේ ඒ දෙන්නගේ තියෙන එකම දිශාවකට යන විදිහක් නෙවෙයි. ඇතැම් විට බිරිඳට ඕන වෙනවා මේ දවස්වල ගොඩක් චාරිකාවල යන්න. ඒ මොකද ඒකෙන් අර අර තියෙන தત્වේ තියෙන දුක නැති කරගන්න බලන එක්තරා විදිහක් එතකොට ඒ වගේ බිරිඳකට අර වගේ ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් එයා බලන්නේ මේ අවස්ථාවේ සල්ලි පරිස්සම් කරලා ඒ වගේම අත්‍යවශ්‍ය බෙහෙත් ගන්න ස්ටොක් කරන්න නැත්තම් සෝලර් පැනල්ස් දාන්න පුළුවන් නම් ඒ විදිහට ඔය වගේ දෙපැත්තක් තියෙනකොට මම මේ උදාහරණයක් විතරයි ගන්නෙ දෙන්න අතර විශේෂයෙන් මේ එක්කෙනෙක්ගේ ගැටුම්කාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් මට මේ මේක රුස්සන්නේ මට යන්න ඕනේ එළියට ගිහින් හොඳට විනෝද වෙන්න ටුවර්ස් යන්න ඒ වගේ තත්වයකදී ඇතිවෙනේ ගැටුම්ක එක පුද්ගලයෙක්ගේ තුලින් ඇතිවෙන ක්‍රෝධය තුල අනිත් පුද්ගලයා සංසුන් වෙන්න ඉගෙන ගන්නවා නම් එතන දැන් ස්වාමීන් වහන්සේ භාවනා ගැනත් සඳහන් කරා. එතකොට ඒ අවස්ථාවේ ඇතිවන తත්වයට ගැටෙන්නේ නැතුව පැහැදිලිව යාට කියලා දීලා ඒ යන මාර්ගය තුල ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලා කිව්ව සක්කාය දිට්ඨිය ක්‍රමිකව අඩුවෙන්න යන මාවත තියෙනවා. මොකද මේ යන්නේ පෞල් ජීවිතයේ ඇතුළින්. ඒතර පෞල් ජීවිතයේ ඉඳන් ඇතුලේ යනකොට අර අරතිය ස්වාමීන් වහන්සේ දැන් කිව්ව බොහොම හොඳට දෙන්න ඉන්න ඕනේ කියලා. නමුත් යථාර්ථවාදී මේ වගේ தত্ত্বවලදී ඒ ඒ ඒ ප්‍රවාහයන් දෙක වෙනස් වෙනකොට ඇති වෙන්න පුළුවන් ගැටීම් වල ඊටාම සංසුන් තත්වයකටපත් වෙලා අනිත් එක්කෙනාගේ මානසික තත්වයක් පල්ලෙහාට ගෙනල්ලා ඒ වගේ මෙයා කැමති ඒවා යම්කිසි ප්‍රමාණයක් දීලා එහෙම කරන්න පුළුවන් නම් එතකොට ආලෝකයේ දෙසට ගමන් කිරීමක් වෙනවා ඒ වගේම අර තමනුත් තරහා ගන්න නැතුව ඒකට ගැටෙන්නේ නැතුව එතකොට එක්තරා විදියක සක්කාය දිට්ඨියත් අඩු වෙනවා එතකොට ලෞකික සම්මා දිට්ඨිය ස්වාමී මේ බුදුහාඳුරෝ ඉස්සෙල්ලා අපිට කිව්ව දේ ඔතන ලොකු රහසක් තියෙනවා කියන එක පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන ස්වාමීන් වහන්සේට තවදුරටත් කියන්න පුළුවන්ද ඒ ගැන? ඔව් ඇත්තටම දැන් ඔය කාරණේදී පමණක් නෙමෙයි අපිට දැන් විවාහ සංස්ථාව ගත්තහම ලෝකෙ මං හිතන්නේ කිසිම කෙනෙකුට තමන් වගේම හිතන කල්පනා කරන කෙනෙක් ලැබෙන්නේ නැහැ. එහෙම ලෝකෙ දෙන්නෙක් හොයන්න බෑ 100ට 100ක් එක වගේම හිතන කල්පනා කරන අය. දැන් අපි හිතමු පිප්පලි මානවක භද්‍රා කාපිලානි ගත්තා වුණත් නකුල මාතා නකුල පිතා ගත්තා වුණත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරාව ගත්තා වුණත් ඒ අයගේ පෞල් ජීවිත අතිශය උත්තරීතර මට්ටමක තිබුණා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඒ දෙන්නම එකම විදිහට හිතුවා, එකම විදිහට කල්පනා කළා කියන එක නෙමෙයි. ඒ වෙනස අපිට කොතන ගත්තා වුණත් තියෙනවා. එතකොට මේ පුද්ගල විවිධත්වයන් හඳුනාගෙන ඒවාට තමන්ගේ මමත්වය මතු කරගෙන ගැටෙන්නේ නැතිව මෙතන එහෙම ගැටෙන්නට දෙයක් නැහැ කියලා තමන්වත් සංසුන් කරගෙන අනෙකාවත් සංසුන් කරන්නට අපට සක්කාය දිට්ඨිය අඩු බව එහෙම නැත්නම් මෙතන සත්වයේ පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැ කියලා තේරුම් ගැනීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඒකට සැමියාද බිරිඳද ඒ සඳහා මූලික වෙලා ක්‍රියාත්මක වෙන්නේ කියන එක තම තමන්ගේ ප්‍රඥාවත් එක්ක තීරණය වෙනවා. බිරිඳගෙන් නම් ගැටලුව මතුවෙන්නේ සැමියා ඒ පිළිබඳව බුද්ධිමත් වෙන්න ඕන. සැමියාගෙන් නම් ගැටලුව මතුවෙන්නේ බිරිඳ ඒ පිළිබඳව බුද්ධිමත් වෙන්නට ඕන. මොන පැත්තෙන් හරි එක පැත්තකින්වත් අඩුම තරමින් ඒ දැක්ම ටික ටික පුහුණු කරන්නට පටන් ගත්තොත් ඊට පස්සේ ගොඩාක් ගැටලුව සමනය වෙන්න ඒක හේතුවක් වෙනවා. උදාහරණයක් හැටියට ඔය අජාන් බ්‍රහ්මවංශෝ අහාමුදුරෝ කියපු එක ප්‍රවෘත්තියක් මම ඊට පෙරත් ධර්මදේශනාවල් සිහිපත් කරලා තියෙනවා. එක කාන්තාවක් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට දිගින් දිගටම ඇවිත් තියෙනවා. එතකොට එතුමියගේ ස්වාමියා බෞද්ධ කෙනෙක් නෙමෙයි. එතකොට ඔහු මේ භාවනා කිරීම, බණ ඇසීම ආදී තියෙන වැදගත්කමක් දකින්නේ නැහැ. ඔහු නිතරම බිරිඳට දොස් කියනවා චෝදනා කරනවා නිකන් කාලිනාස්ති කරනවා මේ කියන. එතකොට ඇය වෑයම් කරනවා මේ කරන කටයුත්තේ තියෙන වටිනාකම පැහැදිලි කරලා දෙන්න. ඒක පැහැදිලි කරලා දෙන්න ගිය ගමන් බහින් බස් වෙනවා ගැටුමක් ඇති වෙනවා අන්තිමට සමහර දවසවලට ගුටි කාලා තමයි භාවනා වැඩසටහනට යන්නේ. ඉතින් මේක දිගින් දිගට නැවත නැවත සිදුවෙමින් යද්දී එක අවස්ථාවක එතුමියට අහන්නට ලැබෙනවා මේ ඉවසීමේ වටිනාකම පිළිබඳ දේශනාව. ඊට පස්සේ එතුමිය අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මමත් මේ කාරණේ පුහුණු කරන්න ඕන මගේ ස්වාමියා සම්බන්ධව කියලා කල්පනා කරලා එතුමිය එදා පටන් උත්සාහ කළා සැමියා කියන්නේ හරි දෙයක් වුණත් වැරදි දෙයක් වුණත් පැහැදිලි කරන්න ගියොත් ගැටුමක් ඇති වෙනවා නම් එබඳු තැන්වලදී කියන දේ හරිද වැරදිද කියන කතාව වෙනම එක. මේකට කතා කරන්න ගියොත් ගස්ඨණයක් ඇති වෙනවා, බැනුම් අහන්න වෙනවා, ස්වාමියා කෝප වෙනවා කියලා තේරුම් අරගෙන ඒ කෝප වෙන විදිහට ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න, පැහැදිලි කිරීම කරන්න, විවේචන කරන්න යන එක නැවැත්තුවා. ඒ නැවැත්තුවට පස්සේ දැන් අර මේ අනිත් පැත්තෙන් ප්‍රශ්නේ මතුවීගෙන ආවට මේක දැන් වැඩි දුර දිග යන්නේ නැහැ. අර සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා අත්‍රුනේ පතිතේ වහනේ ස්වයමේව ප්‍රශාම්‍යති තනකොළ රොඩු ආදී නැති තැනක වැටුණු ගිනි පුපුර එය විසින්ම නිවී යනවා. මොකද ඒකට ඇවිලෙන්න කාරණයක් නැත්තම් ගිනි පුපුර එයම නිවී යනවා. අන්න ඒ වගේ දැන් මේ පැටලෙන්න බිරිඳක පැත්තේ සාධකයක් නැති වෙනකොට සැමියා කෑකෝ ගහලා බැන වැදිලා ඒක එහෙම්මම නිවිලා යනවා. වැඩි දුර දිග යන්නේ නැහැ. දැන් මෙහෙම කාලයක් අර කාන්තාව ඉවසීම පුහුණු කරගෙන ගියා. ඇයට දැනුණා ඒක ගොඩක් සාර්ථකයි කියලා. ඊට පස්සේ ඇය දෙවැනි පියවර පටන් ගත්තා. මොකද්ද දෙවැනි පියවර? දැන් මෙතෙක් කලේ සැමියාට මනසට කෝපය මතුවෙන විදිහේ කාරණා කියන්න යන්නේ නැතුව, ඒ කියන්නේ සැමියා කියන දේ කරන දේ හරි වුණත් වැරදි වුණත් ඒක දරාගෙන ඉන්නවා. ඒක පැහැදිලි කිරීම කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ දෙවැනි පියවර තමයි සැමියාගේ මොනවා හරි පොඩි හරි හොඳ ගතිගුණයක් තියෙනවා නම් ඒක ටිකක් අගය කරන්න පටන් ගත්තා සැමියා ගැන වෙනදට වඩා උනන්දුයෙන් Taman කටයුතු කරන්න පටන් ගත්තා දැන් වෙනදා අර අර හිතේ द्वේෂයත් එක්කලා ගැටීමත් එක්කලා සමහර දේවල් නොසලකා ඉන්නවා කතා නොකර ඉන්නවා ගණන් ගන්න නැතුව ඉන්නවා සැමියා වෙනුවෙන් කළ යුතු දේවල් නොසලකා හරිනු දැන් එය පටන් ගත්තා සැමියා වෙනුවෙන් කරන්න තියෙන જાති ටික එහෙම ද්වේෂ සහගත මානසික තත්වයක් ඇති කරගන්න නැතුව ඒ ටික කරගෙන යනවා. ඒ වගේම පොඩි දේවල් පවා ඒ සැමියාගේ මොනවා හරි හොඳ ගති ගුණ තියෙනවා. නරක විතරක් නෙමෙයිනේ කෙනෙක් ළඟ තියෙන්නේ. ඒ තියෙන හොඳ දේවල් ටික ටික ටික අගේ කරන්න පටන් ගන්නවා. දැන් මෙහෙම වෙනකොට අර ස්වාමියාට දැනෙන්න ගත්තා මේ බිරිඳගේ යම්කිසි වෙනසක්. එතකොට මුලින් ඔහු සැක සහිතව බැලුවා මේ මොකටද එන්න එන්නේ මොකද්ද මේ රඟපාන රඟපෑම කියලා ටිකක් සැකසහගතව ඔහු මුලින් බැලුවා. හැබැයි මේක කාලයක් කරගෙන යනකොට ඔහුට දැනෙන්න ගත්ත බිරිඳ ඇත්තටම පෙරට වඩා වෙනස් වෙලා. ඊට පස්සේ සැමියා කල්පනා කරනවා බිරිඳ කොහොමද මෙහෙම වෙනස් වුනේ? ඉස්සර එකට එක කියාගෙන එනවා, නිතර කට ගහගෙන එනවා. දැන් ඒවත් නැවතුණා. දැන් පෙරට වඩා Taman ගැන හොයලා බලනවා, අගය කරනවා, ගරු කරනවා. කොහොමද මේ වෙනස්කම් ඇති වුනේ කියලා හිතනකොට කොහොට දැනෙන්න ගත්තා. එහෙනම් මේ භාවනා කරන්න ගිහිල්ලා, බණ ගිහිල්ලා ඕවා කියා දෙනවා ඇති එතන. ඒ නිසා තමයි දැන් මේ ජීවිතේ ටික ටික මෙහෙම වෙනස් වෙලා එතකොට ඔන්න ඒතනත්තාට අර බණ ඇසීම භාවනා කිරීම පිළිබඳව යම්කිසි වටිනාකමක් දැනෙන්න ගත්තා. ඊට පස්සේ ස්වාමියා දවසක් බංකුවක් පොඩි පුටුවක් හදලා දෙනවා භාවනා කරන්න ගෙනියන්න බිම වාඩි වෙන්න බැරි නිසා ඊට පස්සේ සැමියාම තමයි අද භාවනාවට යන දවස නේද අද දේශනාව තියෙන දවස නේද දැන් වෙලාව හරි නේද කියලා සැමියාම තමයි දැන් උනන්දු කළා දැන් වෙනදා ඒකට යනවට බාධා කරලා බැනලා ගහලා හිංසා කරපු කෙනා අන්තිමට සැමියාම යෝජනා කරනවා අද නේද යන්න තියෙන්නේ දැන් වෙලාව හරි නේද? ඔහොම උනන්දු කරලා අන්තිමට පුටුවකුත් හදලා දෙනවා ගිහිල්ලා පහසුවෙන් වාඩි වෙලා භාවනා කරන්න බණ කියලා. ඉතින් ඒ කාන්තාව ඒ පුටුව අරගෙන පන්සලට ඇවිල්ලා අජාන්චා හම්දුරන්ට පෙන්නලා කියනවලු ස්වාමීනි ඔබ වහන්සේ දන්නවද මට මේ පුටුව හදලා දුන්නේ කවුද කියලා මට ඉස්සල්ලා භාවනා කරන්න ගුණධම් වඩන්න යනවාට බාධා කරපු මගේ මහත්තයා තමයි මේක හදලා දුන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිහට එක පැත්තකින් හරි මේක පටන් ගන්න පුළුවන්. පහසු නැහැ ඒක. අනිත් පැත්තෙන් ඒ යුතුයකම් වගකීම් ඉටු වෙන්නේ නැතිනම් මම විතරක් මොකටද කරන්නේ කියන පදනමක් තමයි සක්කාය දිට්ඨියත් එක්කලා අපි කාගෙත් සිත්වල මතුවෙන්නේ. හැබැයි මේ සක්කාය දිට්ඨියට වහල් වෙන්නේ නැතිව අර ලෞකික සම්මාදිට්ඨිය මතු කරගෙන පෞල් සංස්ථාව නඩත්තු කර ගැනීමේ වටිනාකම තේරුම් ගන්නට පුළුවන් නම් බොහෝ ගැටුම් සමනය කර ගන්න පුළුවන්. ඔබතුමා කිව්ව විදිහට සක්කාය දිට්ඨියත් අඩු කර ගන්න පුළුවන් නම් අර අනිත් කෙනා කරන කියන දේවල් වල පුද්ගල සංඥාවෙන් බලනවට වඩා එයාට මේ වෙලාවේ තියෙන පීඩාකාරී තත්ත්වයත් එක්කලා එයාගේ ප්‍රඥාවේ ප්‍රමාණය එයාගේ සාංශාරික ස්වභාවය ඇබ්බැහි හුරු පුරුදු කුඩා කාලයේ අත්දැකීම් අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා ස්ත්‍රී පුරුෂ භාවය වයස් මට්ටම් මේ ඔක්කොම එක්කලා එක එක්කෙනා හිතන පතන විදිහ ඇති වෙන වෙනස්කම් අපිට නුවණින් තේරුම් ගන්න පුළුවන් පුද්ගලවාදී නොවි නාම රූප ධර්මයන්ගේ ඇති වෙන වෙනස්කම් නාම රූප ධර්මයන්ගේ ඇති වෙන සුසංයෝගය නිසා ඇති වෙන ප්‍රතිඵලයක් හැටියට හේතුඵල ක්‍රියාවලියක් හැටියට. ඒ වගේම ඒ කියන කරන ඒවා නිසා Taman කුපිත වෙන්නේ නැතිව මෙතන මම කියලා කෙනෙක් නැහැ. නිසා කුපිත වෙන්නට දෙයක් නැහැ. මේ මට දොස් කිව්වා මම කරපු එක මම කියප එක නොසලකා හැරියා. මට අනුකූල වුණේ නැහැ. මට ඕන විදිහට දේවල් කෙරෙන්නේ නැහැ කියලා දැඩිව ගන්නෙත් නැතිව Tamanට සැහැල්ලුවෙන් පවතින්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම පවතින්න යොමු වෙනකොට ඇත්තටම අනිත් කෙනාටත් ඒක දැනෙන්න ගන්නවා. ඒ තුළ පැහැදිලි වෙනසක් ඇති කරන්නට පුළුවන්. මූලික වශයෙන් අඩුම තරමින් අපට පුළුවන් නම් අර විදිහට මේ හේතුඵල වශයෙන් දකින්න ඒ තුල ලොකු යහපතක් කරගත්ත හැකි හේතුඵල දැක්මම වඩා තීව්‍ර කරනකොට සක්කාය දිට්ඨිය බොහෝ කොට අඩු කරගෙන අපිට ගැටලු සමනය කරගන්න පුළුවන්. ඉතින් බිරිඳ සැමියා කියන කාරණේදී විතරක් නෙමේ අපිට සමාජයේ හැමතිස්සෙම අන් අයත් එක්කලා වැඩ කරනකොට ওই අර්බුදය මතුවෙනවා. මොකද අපි හිතනවට වඩා වෙනස් විදිහට තමයි අනිත් අය හිතන්නේ පතන්නේ. ඒක අපිට දැනෙන්න ගන්නවා. ඉතින් ඒ ඒ ගැටලුව निराකරණය කරන්න සක්කාය දිට්ඨිය අඩු වීම ගොඩක් ලොකු උපකාරයක් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස දැන් විශේෂයෙන්ම මේ මාර්ගයේ යනකොට දැන් සතර සතිපට්ඨානයේ වඩන එක්කෙනෙකුට නම් ඒක විශේෂයෙන්ම ලේසි වෙනවා මොකද Taman තුල ගැටීම ඇති වෙනකොට අර වගේ දෙයක් වෙනකොට ගැටෙනවා Tamanගේ හිතෙත් ඒක එනවා ඒක එනකොටම ඒ తත්වයේ ඉන බව දැකලා ඒක සංසිඳෙනවා. ඒ එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වේ බිරිඳ විතරක් නෙවෙයි බාහිර කට්ටියක් ගැන එතකොට දැන් Tamanට මෛත්‍රියත් යම් කිසි ප්‍රමාණයකට වඩලා පුරුද්දක් තියෙනවනම් ක්‍රියාවෙන්ම කෙනෙකුට යහ මේ කාලේ විශේෂයෙන්ම වෙනස් කරන්න ඕන බලයක් බවට පත් වෙනවා. නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්. ඉතින් ඒ අපේ මනස තුලේ ಗುಣ සහ නුවණ වැඩෙන වැඩෙන ප්‍රමාණයත් එක්කලා තමයි අපි වෙනස් වෙන්නේ අපට ලෝකය වෙනස් කරන්න පුළුවන්. එහෙමයි ශාමිනහස බොහොමත්ම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි.